බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මයට අනුව උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිණිස පහාන සංඥාව වඩන්න ඕන. ඒතර යම් කෙනෙකුගේ සිතේ කාම විතරකයක් ඇති වුණොත් ඒක දුරු කිරීම පිණිස පහාන සංඥාව වඩන්න ඕන. යම් කෙනෙකුගේ සිතේ ව්‍යාපාද විතරකයක් ඇති වුණොත් ඒක දුරු කරන්නේ පහන සංඥා වැඩි වීමෙන්. යමෙකුගේ සිතේ විහිංසා විතර්කයක් ඇතිනොත් ඒක දුරු කරගන්නේ පහන සංඥාව වැඩිවීමෙන්. ඒතර අපි දන්නවා ඇවිදිද්දි වේවා හිටගෙන ඉන්නකොට වේවා නිදාගෙන හාන්සි වෙලා ඉන්නකොට වේවා වාඩි වෙලා ඉන්නකොට වේවා මේ කුමන හෝ අකුසල විතර්කයක් ආවොත් ඒ අකුසල විතර්කයේ ප්‍රහාණය කර ගැනීම පිණිස පහන සංඥාව වඩන්න ඕනේ. අපි හිතමු වෙනත් භාවනාවක් කර කර ඉන්නවා. වෙන භාවනාවක් කර කර ඉන්නකොට අකුසල විතරකයක් එනවා. එතකොට මොකද කරන්නේ? දැන් අපි අකුසල විතරක කියන්නේ මොනවද කියලා දන්නවනේ නේද? අපේ තමයි මෛත්‍රී භාවනා කර කර ඉන්නවා. මෛත්‍රී භාවනා කර කර ඉනකොට කාම විතරකයක් එනවා. දැන් අපි කාම විතරකේ මොකද්ද කියලා දන්නව නේද? ඒ වගේ එක භාවනාවක් කරන අතරේදී එතර අපි වාඩිලා ඉනිරියවෙන් ඉන්නේ නේද? ඒ කරන අතරේදී අපිට මේ කාම විතර්කයක් ආවොත් මොකද කරන්නේ? ඒතර ඒ කරන භාවනාව තුළම ඒ අකුසලයේ දුර වේයිද කියලා අපි බලන්න ඕනේ ඉස්සලා කලබල නොවි. ඒකයි කලබල වෙන්න හොඳ නැහැ. ඒ කරන භාවනාව තුළදීම ඒ අකුසලයේ ඒ අකුසල විතරකේ දුර වෙලා යයිද කියලා අපි බලන්න ඕනේ. එම දුර වෙන්නේ නැත්නම් කරගෙන යන භාවනාව නතර කළා එවෙලෙදිත් පහන සංඥාව වඩන්න ඕනේ. ඒ කියන්නේ අපි හොඳට තේරුම් ගන්න ඕන උපන් අකුසලයේ බලවත් වෙනවද කියලා. බලවත් වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ උපන් අකුසලයේ දුර්වල කරන්න ඕන. දුබල දුබල කරන්න ඕන. ඒකට පවතින්න දෙන්න හොඳ නැහැ. දුර්වල කරලා, සිතෙන් බැහැර කරලා, දුරු කරලා ඒක යලි උපදින් නැති වෙනකම්ම බැහැර කරන්න ඕන. ඒතර බොහෝ කලක් ඒ වෑයම අපි ගන්න වෙනවා. ඉතින් ඒ වෑයම ඒ වෑයම හැමදාම හැම මොහොතේම කරද්දී එයා බොහොම සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයේ පුරුදු කරන්න කිරීම ඒ වගේ එකක්. ධර්මයේ පුරුදු කිරීම තුළ අසාමාන්‍ය සතුටක් තියෙන එක ධර්මයේ පුරුදු කිරීම කියලා කියන්නේ. ඒ නිසා ඒ ධර්මයේ පුරුදු කිරීම කිරීමෙන් ලැබෙන අමතර ප්‍රතිලාභ තේරුම් ගන්න. ඉතින් මේ විදිහට මේ උපන් අකුසලයේ ප්‍රහාණය කරගන්නා වගේම නූපන් අකුසල් නූපදවා සිටීම පිණිසත් අප උත්සාහ කළ යුතුයි. දැන් උපන් අකුසල් ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා වගේම නූපන් අකුසල් නූපදවා ඉන්න උත්සාහ නොකළොත් අපට උපන් අකුසල් ප්‍රහාණය කරන්න තියෙන හැකියාව දුර්වල වෙනවා නේද? එනිසා අපි උපන් අකුසල් දුරු කරගන්නවා වගේම නූපන් අකුසල් නූපදවා ඉන්නත් උත්සාහ කළ යුතුයි. ඒ සඳහා මොකද්ද කරන්නේ? ඉන්ද්‍රිය සංවර කිරීම. නූපන්න අකුසල් නූපදවා සිටීම පිණිස කළ යුත්තේ ඉන්ද්‍රිය සංවරය කිරීම. උපන්න අකුසල් බැහැර කිරීම පිණිස කළ යුත්තේ පහන සංඥා වැඩි වීම. ඊතර නූපන්න කුසල් නූපදවා ඉඳීම පිණිස ඉන්ද්‍රිය සංවරය නොකොට උපන්න කුසල් ප්‍රහාණය කරන්න උත්සාහ කිරීම සාර්ථක වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඇයි කිලිටි වෙමින්ම කිලිටි හොදන්න අමාරුයි. ඒ වගේ නූපන්න කුසල් නූපදවයින්ටත් උත්සාහ කරන්න ඕනේ. ඒකට ඉන්ද්‍රිය සංවරය කරන්න ඕනේ. ඒතර ඉන්ද්‍රිය සංවරය කරන කෙනාට ඉන්ද්‍රිය සංවරය කිරීම නිසා නූපන්න කුසල් නූපදවා සිටීම සිදුවන නිසා උපන්න කුසල් ප්‍රහාණය කර ගන්නට ඒක උපකාරයක්, අනුබලයක්, ශක්තියක්. ඉන්ද්‍රිය අසංවරව තියෙන්න තියෙන්න අභ්‍යන්තරේ කිලිටි වෙනවා. ඒතර උපන් අකුසල් බලවත්වයි ඉපදෙන්නේ. උපන්න අකුසල බලවත්ව ඉපදෙනවා. මොකද ඉන්ද්‍රිය අසංවරය නිසා ඒ අකුසල වලට පෝෂණය වීම ලැබෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කිරීමත් පහන සංඥාව පුරුදු කිරීමත් කිනේ ධර්මයන් දෙකම පුහුණු කරමින් නූපන්න අකුසල නූපදවා සිටීමත් උපන්න අකුසල ප්‍රහාණය කිරීමත් කියන දෙකම කළ යුතුයි. යම් කලකදී ශ්‍රාවකයා මේ දෙයාකාරීම වීරිය පවත්වා යද්දී විශේෂයෙන් උපන් අකුසල් ප්‍රහාණයේ හොඳින් බලවත්ව සිදු වෙන්න සිදු වෙන්න එයාගේ සිත එයාගේ සිත කෙරෙහිම යොමු වන නිසා ඉන්ද්‍රිය සංවරය ඊටා පහසු දෙයක් බවට පත් වෙනවා. හැබැයි පෙරදීම ඉන්ද්‍රිය සංවරය පුහුණු කර තිබිය යුතුයි. පුහුණු කළ ඉන්ද්‍රිය සංවරය තමයි නූපන්න කුසල් නූපදවා සිටීම පිණිස උදව් වෙන්නේ. ඒ පුහුණුවම තමයි උපන්න කුසල් ප්‍රහාණය කිරීම පිණිස බලවත් උපකාර වෙන්නේ. ආන් ඒ විදිහේ ඉන්ද්‍රිය සංවරය මගින් පුහුණු වූ ඉන්ද්‍රිය සංවරය මගින් බලවත් වූ පහන සංඥාව නිසා ඉන්ද්‍රිය සංවරය තව තවත් සාර්ථක වෙනවා. ඒකට හේතුව පහන සංඥාව පිනිස උපන් අකුසල් ප්‍රහාණය පිනිස සිත නමාගෙන සිටිද්දී ඉන්ද්‍රිය අසංවරයට ඉඩක් එන්නේ නැහැ. උපන් අකුසල් ප්‍රහාණය කරන බලවත්සේ පිහිටි සිත පවත්තන කෙනා තුළ අසංවරු ඉන්ද්‍රියන්ගෙන් වාසය කරන්න ඉඩ කඩන්නේ නැහැ යාට. ඇයි යා තුළ බලවත් කැමැත තින්නේ අකුසල් දුරු කරන්නයි. ඒතර ඉන්ද්‍රිය සංවරය හොඳින් පිහිටලා. ඒ නිසා මේ ධර්මයන් එක ධර්මයක්ක පුහුණුව අනික් ධර්මයට උපකාර පිණිස පවතිනවා. ඒක අර දෑතින් දෑත සෝදන්නා වගේ. වමතින් දකුණ හොදනවා. දකුණු අතින් වම වම් අත හොදනවා. ඒතර දෑතින් දෑත සේදෙනව නේද? ආන් ඒ වගේ ඉන්ද්‍රිය සංවරය පහන සංඥාවට උපකාර වෙනවා. පහන සංඥාව ඉන්ද්‍රිය සංවරයට උපකාර වෙනවා. ඒ දෙකෙහිම උපකාරයෙන් නූපන්න කුසල දුරු වෙලා, උපන්න කුසල දුරු වෙලා, සීල කුසල දුරු වෙලා සිත ප්‍රසන්න දෙයක් බවට පත් වෙනවා. ආන්නේ හොඳට තේරුම් ගන්න, තේරුම් ගනිමින් මේ උතුම් ධර්මයන් පුහුණු කරගන්න. ඉතින් අපි සෙත් පතනවා සීල දෙනාට මේ උතුම් ධර්මයන් හොඳින් පුහුණුකොට, බය නැතුව පුහුණුකොට අකණ්ඩව ඊතා සතුටින් පුහුණුකොට පරිපූර්ණ පිරිසිදු සිතක් උපදවා ගැනීම පිණිස සිළු දිනාට වාග්ය උදා වේවා සාදු සාදු සාදු